දේශනාව තුළින් පින්නතුන්ලට අපි කියලා දෙන්නේ අපේ ජීවිතයට ධහම ගලප ගන්නට ගොඩාක් උපකාරක සූත්‍ර දේශනාවක්. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් කෙනෙක් නිවනට ප්‍රවේශ වෙන විදිහ ඉතාම ලස්සනට දේශනා කරලා තියෙනවා. දැන් කෙනෙකුට මේ ධර්මයට ප්‍රවේශ වෙන්නට ඒ වගේම තමන්ගේ ජීවිතයේ ධර්ම ගලප ගන්නට සිතක් පහළ වුණොත් ඒ කෙනා අනිවාර්යයෙන්ම මේ සූත්‍ර දේශනාව හැටියට තමන්ගේ ජීවිතයේ ගලප ගත්තොත් ඒ කෙනාට ඉතාම හොඳ ප්‍රතිඵල ලං කර ගන්න පුළුවන්. පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිවන් දකින්ට කැමැත්තක් තියෙන කෙනා මුලින්ම කල්යාණ මිත්‍ර සම්පත්තිය හදාගන්න ඕන. එහෙම කැමැත්තක් ඇති වෙන්නත් කල්යාණ මිත්‍ර සම්පත්තියක් තියෙන්න ඕන. ඉතින් කල්යාණ මිත්‍ර සම්පත්තිය හදාගෙන ඊළඟට හොඳට සීලවන්තකම දියුණු කරන්න ඕන. සීලේ නැතුව අපිට සමාධියක් උපදවගෙන සමාධියක් සමාධිය තුලින් ප්‍රඥාව ඇති කරගන්න පුළුවන් කමක් නැහැ සීලය නැත්තම්. ශීලයේ කියලා කියන්නේ කයයි වචනයයි දෙකේ සංවරයනේ. එහෙමනම් මේ සුසිල්වත් භාවය අපට අත්‍යවශ්‍යයි. ඊළඟට මේ සුසිල්වත් භාවය ඉතා හොඳින් ඇති කරගෙන අපේ දස කතාවන් පුරුදු කරන්නට ඕන. දස කතා කියලා කියන්නේ කතා කළ යුතු කතා 10ක් තියෙනවානේ. අර අල්පේච්ඡ කතා, සම්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා කියලා මෙහෙම කතා 10ක් තියෙනවා. කතා කරන්න ඕන නම් අල්පේචතාවය ගැන හොඳට කතා කරනවා. ඊළඟට ලැබිච්ච දේකින් සතුටු වීම පිළිබඳව හොඳට කතා කරනවා. මේකේ පිළිබඳව කතා කරනවා. ශීලය ගැන කතා කරනවා. වීර්යය ගැන කතා කරනවා. නිවන ගැන කතා කරනවා. මෙන්න කතා කරන්න ඕන තරම් මාතෘකා තියෙනවා. හැබැයි අපි කතා කරන්නේ කතා නොකළ යුතු දේවල් පිළිබඳව. කියන්නේ දෙතිස් කතා. මේ දෙතිස් කතා වලින් නම් ඇත්තටම නිවන ඉලක්ක කරගෙන ඉන්න කෙනෙක් අයින් වෙන්න ඕන. එහෙනම් දෙතිස් කතාවෙන් අයින් වෙලා මොනවද අපි පුරුදු කරන්නට ඕන? අපි පුරුදු කරන්නට ඕන දස කතා. ඉතින් මේ දස කතා පිළිබඳව අපි කරුණු මෙතන කලින් පින්නතුලට කියලා දීලා තියෙන නිසා අපි නැවත නැවත ඒ කාරණා කියන්න යන්නේ නැහැ. ඊළඟට පින්නතුළු වීරිය කියන එකත් අත්‍යවශ්‍යයි. වීරිය නැතුව අපට මේ ගමන යන්න බෑනේ. ලෞකික දියුණුවක් සඳහා වුණත් වීරිය අවශ්‍යයි. ඉතින් ලෝකෝත්තර දියුණුවට වීරිය නැතුව බෑ. එහෙනම් උත්හාන සම්පදාව තියෙන්න ඕන. අර ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන මෙන්න මේ වීර්ය අවස්ථාවන් අපිට තියෙන්න ඕන. කුසීත වස්තු වලින් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න ඕන. එහෙනම් යමක් පටන් ගන්න තියෙන වීර්ය ආරම්භ ධාතුව. නික්කම ධාතුක පවත්වගෙන යන වීර්ය. ආරම්භ ධාතු, නික්කම ධාතු. මෙන්න මේ විදිහට මේ පරක්කම ධාතුව දක්වාම ඒ වැඩේ ප්‍රතිඵලය ලංකර ගැනීම දක්වාම අපි වීරිය පවත්වන්න ඕන. එන වීරියත් හොඳට තියෙන්න ඕන. ඊළඟට පින්නතුනි නුවණ දියුණු කරගන්නත් ඕන. නුවණ කියලා කියන්නේ අර උද්‍යත්ත ගාමිනී පඤ්ඤා කියලා ධර්මයේ සඳහන් වෙන්නේ ඇතිවීම නැතිවීම පිළිබඳව කෙනෙකුට වැටහීමක් අවබෝධයක් තියෙන්න ඕන. ඒතකොට දැන් ධර්මයට ප්‍රවේශ වෙනකොට කල්යාණ මිත්‍ර සම්පත්තිය හදාගෙන සිල්ලත්කම් හදාගෙන වචනය පාලනය කරගෙන පීඩිය දිනු කරගෙන ඒ වගේම ඇතිවීම නැතිවීම අනේ මම මැරෙන කෙනෙක් මේ ලෝකේ හැම දෙයක්ම අනිත්‍යයි කියන සංඥාවත් අපිට තියෙන්න ඕන. අන්න ඒක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. එහෙමනම් මෙන්න මේ කාරණාවන්ගෙන් හොඳට පෝෂණය වෙලා දියුණු කළා මෝරලා ඊළඟට පින්නතුනේ කරුණු හතරක් දිනු කරන්න තියෙන උත්තර වැඩ පිළිවෙල. ඒ නිසා තමයි මම කියුවේ මේක බොහොම පහසුයි. මොනවද දැන් මේ කරුණු හතර? මේ කරුණු හතර නම් ඉතාම වැදගත්. පළවෙනි කාරණේ තමයි අපි මේ දීර්ඝ සසර පින්නත් හැමෝම දන්නවා. මේ කෙලවරක් නැති සංසාරේ අපි ඉපදී ඉපදී මෙරි මෙරි මේ දීර්ඝ ගමනක් ඉන්න පින්නතුනේ මෙන්න මේ තෘෂ්ණාව නිසා කාමච්ඡන්දේ නිසා නැත්තම් මේ රාගය නිසා එතකොට මේ රාගය කියන දේ නිසානේ අපි මේ දීර්ඝ සංසාරයේ නැවත නැවත ඉපදෙන්නේ පින්නතර දන්නවා තෘෂ්ණාවමයි ජාති ඉදීමට ප්‍රධාන හේතුව. එහෙමනම් මේ තෘෂ්ණාව නැත්නම් මේ රාගය නැති කරන්න තියෙන හොඳම භාවනාව මොකක්ද? හොඳම භාවනාව තමයි අසුබය. එහෙමනම් අපි අසුබය හොඳට පුරුදු කරන්න ඕන. අසුබ භාවනාව ගැන දැන් නම උනත් අසුබනේ. එනිසා කවුරුත් මේක දියුණු කරන්න වැඩි කැමැත්තක් අපි දැකලා නැහැ. හැබැයි පින්නතුනි අසුබ භාවනාව කියලා කියන්නේ නම අසුබ වුණාට හොඳම හොඳ ප්‍රතිඵලගෙන දෙන භාවනාවක්. අසුබ භාවනාව. රාගේ නැති කරන්න තියෙන එකම ඖෂධය. නත්ති ඒතාදි සම්මිත්තං යතා කාය ගතා සති. රාග ප්‍රහාණයට අසුබය තරම් කායගත සතිය තරම් මිත් මිත්‍රයෙක් නැහැ කියනවා රාගයෙන් නැති කරන්න. රාගයෙන් නැති කරන්න අසුබය තමයි එකම මිත්‍රයා. එහෙනම් අපි මුලින්ම තේරුම් ගන්න ඕන මේ රාගය ඇති වෙන්නේ. සුබ අරමුණේනේ. සුබ නිමිත්තේ තමයි රාගය ඇති වෙන්නේ. හැබැයි සුබ නිමිත්තක් තිබ්බ ඵලියටම රාගය ඇති වෙන්නේ නැහැ. සුබ නිමිත්ත තුළ අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම තුළ තමයි මේ රාගය ඇති වෙන්නේ. එහෙමනම් මේ රාගය නැතිකරන්ද අසුභයම තමයි අපි පුරුදු කරන්න ඕන. එතකොට පින්නතට මේ අසුභය. දැන් මේ අසුභ භාවනාව ගත්තාම මේ ශාසනයේ බොහෝ දෙනෙක් නිවන් අවබෝධ කරලා තියෙන භාවනාවක් තමයි අසුභ භාවනාව කියලා කියන්නේ. දැන් බලන්න මේ ශාසනය තුල කෙනෙක් පැවිදි කරනකොට ඉස්සෙල්ලාම දෙන කර්මස්ථානේ අසුබ කර්මස්ථානේ දැන් කෙනෙක්ගේ කෙස් රවුල් බානකොට මහාන කරන්න කෙස් රොදක් කපලා අතර දීලා කියනවා මේක පිළිකුල් වශයෙන් දකින්න කියලා. ඉතින් ආයක හොඳට පටික්කුඩ වශයෙන් දකිනකොට කෙස් ටික බාල කරනකොට රහත් වෙන්නත් පුළුවන්. එහෙම රහත් වෙච්ච අය කොච්චර ඉන්නවද ශාසනය තුල? ඊළඟට බලන්න කෙස් රවුල් ටික බාලා ඉවරුනහම ආචාර්යන් වහන්සේ ළඟට එක්කන් ගියාම ආචාර්යන් වහන්සේ සිවුරුපටිය කරට දාලා ඉස්සෙල්ලාම දෙන භාවනාවනේ අසුභ භාවනාව නේද? ඔය මහාන පින්කම් වලට ගිය අය දැකලා ඇති ආචාර්යන් වහන්සේ කේසාලෝ මානකා දන්තා තතෝ කියන මේ අනුලෝම ප්‍රතිලෝම කියවනවා. එතකොට බලන්න පින්නතුනි මේ අනුලෝම ප්‍රතිලෝම එදා බුදුරජාණන් වහන්සේගේ කාලෙ ඉඳලා අද දක්වාම අවිච්ඡින්නව මේක පැවැත්වෙනවා. එතකොට මහාන කරන කෙනෙකුට අවස්ථා දෙකකදී අසුබ සංඥාව පුරුදු කරනවා. අසුබ භාවනාව කර්මස්ථානේ ලබා දෙනවා. එහෙනම් ප්‍රෝර්ජිතයන්ට හරීම වටිනවා අසුබය. ඒකෙන් අදහස් කරන්නේ ගිහියන්ට මේක සුදුසු නෑ කියන එක නෙවෙයි. ගිහියන්ටත් ඉතාම සුදුසුයි. නමුත් මිත්‍යා මතයක් පවතිනවා ගිහි අයට අසුබ භාවනාව අවශ්‍ය නැහැ කියලා. ඒක පින්නතුනි මිත්‍යා මතයක් පමණයි ඕනම කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කිසිම අවස්ථාවක අසුබ භාවනාව ගිහියන්ට අකපයි කියලා දේශනා කළා නැහැ. එහෙමනම් මේ රාගය නවත්වන මේ අසුබය වඩන ආකාර කීපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි සවිඥානික අසුබය, අනිත් එක තමයි අවිඥානික අසුබය. මොකද්ද? සවිඥානික අසුබය, අවිඥානික අසුබය. අවිඥානික අසුබය කියලා කියන්නේ සිත නැති. මලකඳක් වගේ අරමුණු කරගෙන දැන් අපි දස අසුබය කියලා කියන්නේ. දස අසුබය වඩන්නේ මූර්ත ශරීරයක් මුල් කරගෙනනේ. පිනුතර දන්න උද්දුමාතික විනීලක විපුබ්බක විච්ඡේදක ආදී වශයෙන් ධර්මයේ සඳහන් වන්නේ මලමිනියකට වෙන ඒ විපර්යාසය. අරමුණු කරගෙන අපට අසුබේ වඩන්න පුළුවන්. ඒක අවිඥානික අසුබේ. සවිඥානික අසුබේ කියන්නේ පණ තියෙන ශරීරයක් මුල් කරගෙන දෙතිස් කුණප වශයෙන් මේ භාවනාව කරන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම බලමු සමිඥාන කසුබය. ඒ කියන්නේ දෙතිස් කුණප අරමුණු කරගෙන කොහොමද මේ භාවනාව කරන්න කියලා. දැන් බලන්න පින්න තුනේ භාවනාව පොඩක් පැත්තකින් තිබ්බත් මේ ඒකකයක් හැටියට අල්ලගත්තම තමයි අපි මම කියන සංඥාව ඇති වෙන්නේ. හොඳට බලන්න භාවනා කරන්න කරන්න නැති කෙනෙක් කියලා හිතන්න. ඒ කෙනා තමන්ගේ කෙස් ටික ගලවලා පැත්තකින් තිබ්බොත්, ලොම් ටික ගලවලා පැත්තකට තව පැත්තකට තිබ්බොත්, නියපොතු ටික ගලවලා පැත්තකින් තියනවා, දත් ටික ගලවලා, මම ටික ගලවලා, වකුගඩුවක් ගලවලා, හ්ම් ඊළඟට බඩවැල් ටික එක එක තැන්වල ඊළඟට ලේ මුත්‍ර සොටු මේ විදිහට මේවා වෙන් කරලා වෙන් කරලා තිබ්බොත් මේ 32කින් එක කොටසකටවත් කෙනෙකුට ආසාවක් ඇති වෙනවද? ඇති වෙනවද? භාවනාවක් නෙමෙයි මම මේ කියන්නේ. අපේ මේ ශාරීරියේ තියෙන කොටස් ටික වෙන් කරලා වෙන් කරලා වෙන් කරලා පින්තූරවල තිබ්බත් නැත්තම් මේ කොටස් 32කට ඒ ටික ඔක්කොම තිබ්බොත් කෙනෙකුට ඒ තමන්ගේම කොටස් වලටවත් ආසාවක් ඇති වෙනවද? ආසාවක් ඇති වෙන්නේ නැහැ. කෙස්වලට නිකන් කපලා නිකන් තිබුණොත් එහෙම ඒකට කිසි කෙනෙක් කැමති නැහැ. ලොම් ගලවපු ලොම් වලට කවුද කැමති? ගලවපු දත් බොහොම පිළිකුල්. ඊළඟට ගලවපු නියපොතු පිළිකුල් නැද්ද පිළිකුල්. එතකොට බලන්න පින්නතුනේ මේවා තමන්ගේ ශරීරයේ ඒකකයක් හැටියට තියෙනකොට මම කියලා මේවා ග්‍රහණය කරගන්නවා. මගේ කියලා ග්‍රහණය කරගන්නවා. හැබැයි වෙන් කරාට පස්සේ එහෙම ග්‍රහණය කරගන්නේ නැහැ. එහෙමනම් බලන්න ඒ වෙන් කර ගැනීමම අර සක්කාය දිට්ඨිය බිඳලන්න කොච්චර උපකාර වෙනවද? සක්කාය දිට්ඨිය ගලවන්නේ වෙන් කිරීම උපකාර වෙනවා. එතකොට දැන් බලමු අපි මේ දෙතිස් කුණප අපි හඳුනා ගන්නවා. මේ කුණප කොටස් ටික ඔක්කොම හඳුනා ගන්නවා පින්තූර වලින් හරි මොන වගේන් හරි අපි හඳුනා ගන්නවා. හඳුනාගෙන මේක පින්නතුන ආකාර කීපයකින් බලනවා. දැන් බලන්නකො මුලින්ම තියෙන්නේ කෙස්, ලොම්, නිය, දත්, සම්. ඒ ටික ගමුකෝ. ওই ටිකට තමයි ඉතින් අපි අහුවෙන්නේ. නේද? කෙස් ටිකට අහු වෙනවා. සිනහවට අහු වෙනවා. සමට අහු වෙනවා. ඔය ටික නෙවෙයි අහු වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ජරාව විස්තර කරන තැන කරුණු තුනයිනි පෙන්වන්නේ. ජරාව කියලා මොනවද? කෙනෙකුගේ කෙස් සිදීම, දත් ටික ගැලවීම ඊළඟට කෙස් සිදීම, දත් ඇටීම ඊළඟට හැම රැලි ඇටීම. ඕක තමයි ජරාව. එතකොට බලන්න ඇයි බුදුරජාණන් වහන්සේ වචන තුනකින් පමණක් ජරාව පෙන්වුවේ? පින්නතුනි කෙනෙකුගේ සුන්දරත්වයේ පිළිඹුවන ප්‍රධාන කාරණා තුන තමයි ඕක. අපි අහුවෙලා තියෙන උතෙන්ට. කෙනෙකුගේ කොණ්ඩේ ලස්සනයි නම්. දත් ටික මුතු කැට වගේ නම් හැම බොහොම ලස්සනට තියෙනවා නම් පැහැපත් නම් ඔන්න සුන්දරයි කියලා කියන උතෙන්ට තමයි අපි අහුවෙන්නේ. හිතන්න බලන්න අවුරුදු 20ක වගේ ළමෙක් ගියුණා කොණ්ඩේ හොඳටම ඉදිලා. දත් ඔක්කොම වැටිලා. හම හොඳටම වැලි වැටිලා. එයාගේ වයස ගැන අපි කල්පනා කරන්නේ නැහැ. අපි කියන්නේ නාකි කියලා. නේද? බලන්න පින්නතුනි සුන්දරත්වයේ පිළිඹු වෙන්නේ ওই තුනේ. එහෙමනම් අපි රැවටිලා ඉන්නේ පින්නතුනි උඩින් තියෙන ටිකට. මොනවද? කෙස්, ලොම්, නිය, දත්, සම් කියන මෙන්න මේ ටිකෙන් තමයි අපි අහුවෙලා ඉන්නේ. ඔය ටිකෙන් නෙමෙයි අපි අහුවෙලා ඉන්නේ. ඔය ටිකෙන් තමයි අපි අහුවෙලා ඉන්නේ. ඔක අපි තේරුම් ගන්න ඕන. ඔය ටිකට තමයි අපි අහුවෙලා ඉන්නේ. එහෙමනම් මෙන්න මේ කියන කුණප කොටස් දෙකකින් අපි ගමු කෙස් කෙස් ටික අරගෙන මේ කෙස් ටික පින්න තුනේ අපි ආකාර කීපයකින් අපිට බලන්න පුළුවන් අර තියෙන වන්න సంతාන ගන්දේහි ආසයෝ කාසතෝ තත අන්න මේක අපිට බලන්න පුළුවන් කෙස් ටික වර්ණ වශයෙන් දැන් බලන්න බොහොම තේරෙන විදිහට අපි ටිකක් බලමු වර්ණ වශයෙන් මේ කෙස් පින්නතුළු පිළිකුල් නැද්ද පිළිකුල් කාල වර්ණය විතරක් නෙවෙයිනේ කොහොමත් කාල වර්ණය කියන්නේ අනිත් වර්ණ හා සංසන්දනය කරනකොට ටිකක් පහත් වර්ණයක්. කාල වර්ණය. හැබැයි කළු පාටෙම තියෙන එක ටිකක් ප්‍රශ්නකුත් නැහැ. එහෙමත් නැහැ නේ ඒක වෙනස් වෙනවා. සුදු පාට වෙනවා, තඹ පාට වෙනවා, මඩ පාට වෙනවා, මලකඩ පාට වෙනවා. මේ කොණ්ඩේ. එහෙමනම් කෙස් වර්ණ වශයෙන් පිළිකුල්. පිළිකුල් නැද්ද? පිළිකුල්. ඊළඟට වන්න సంతාන සතහන් වශයෙන් පිළිකුල් නැද්ද? කෙස් සතහන් වශයෙන් පිළිකුල් නැද්ද? කෙස් සතහන් වශයෙන් පිළිකුල් පින්නතුනි. සතහන් වශයෙන් පිළිකුල්. කාටවත් කියන්න බෑ සතහන් වශයෙන් පිළිකුල් නැහැ කියලා. ඒකම සතහන් වශයෙන් කෙස් පිළිකුල්. දැන් බලන්න සතහන් වශයෙන් පිළිකුල් කියලා කියන්නේ මේ කෙස් අපි හිතමු අපි ගෙදරකට යනවා. ගෙදරකට ගියාම අපට වාඩි වෙන්න දෙනවා තැනක් පුටුවක්. ඒ පුටුව ඉඳ ගන්නකොන තැන් තැන් වල හැමතැනම කෙස් ගස් තියෙනවනම් ඉඳ ගන්න හිතෙනවද නැද්ද? හිතෙන්නේ නැහැ. පිළිකුලක් ඇති වෙනවා. අර බලන්න සතහන් වශයෙන්ම පිළිකුල්. අපි ඒ කෑම බඳුනේ, සුබ් බඳුනේ, කෙස් ගහක් තිබුණොත් එපා වෙනවා අපට අප්‍රියයි. බලන්නකො කෙස් ටික ඔළුවේ තියෙනකම් හරි කැමති. හැබැයි Tamangeema කෙස් ගහක් වුණත් ආහාරයක තියෙනකොට හරි පිළිකුල්. අන්න සතහන් වශයෙන් මේක පිළිකුල්. ඊළඟට ගන්දේහි මේ කෙස් පිනතුරු සුවඳයිද? මේ කෙස් ගඳයි. ගඳින් දන්නේ මේක නිතර නිතර එක එක සුවඳ වර්ග දාලා හොදන්නේ. එහෙනම් මේ කිස් ගඳයි. දැන් බලන්න කිස් ගහක් කිතුනහම කොච්චර දුකටයිද නේද? එහෙනම් මේක ගන්ධව කියනු පිළිපොල්. වන්න సంతාන ගන්ධේහි ආසයෝ කාසතෝ තත. අන්න ආශ්‍රය කරන ඒ පිහිටෙන් වශයෙන් මේක පිළිකොල්. දැන් බලන්න පින්නතුනි කෙස් පිහිටලා තියෙන මේ හිස් කබල උඩ. එතකොට මේ කෙස් පැලවිලා තියෙන්නේ ලේ සම ගාති උඩ තමයි මේක පැලවිලා තියෙන්නේ. එතකොට බලන්න කෙස් ටික හොඳ වුණත් අපි හොඳයි කියලා හිතමු. ඒ පිහිටින් වශයෙන් මේක පිළිකුල්. හරියට අර අසි අස්තු ගොඩක් තියෙන තැනක හොඳ ගහක් පැලවුණා වගේ. අසුචි ගොඩේ හැදෙන පැලේ අපි පිළිකුල් කරනවානේ. අපි ඒ පැලේ පරිභෝජනයට ගන්නෙ නෑ. මොකද මේ අසුචි ගොඩේ හැදුනා කියලා. අන්න ඒ වගේ තමයි මේක පිහිටි තැන් වශයෙන්ොත් මහා නරක තැනක ඉපදිලා හිටලා තියෙන්නේ. එහෙනම් ඒ අංශයෙන් ගත්තත් මේක පිළිකුල්. අවකාශ වශයෙන් ගත්තත් ඒත් එහෙමයි මේක පිළිකුල්. එතකොට බලන්න මේ විදිහට ওই කෙස් වල බලපු විදිහටම ලොම් ටිකෙත් බලනවා. දත් වලත් බලනවා. දත් වලත් බලනවා මේක වර්ණ වශයෙන් බලනවා, සතහන් වශයෙන් බලනවා. හ්ම්. පිහිටි තැන් වශයෙන් බලනවා. හ්ම්. ගන්ධ වශයෙන් බලනවා, අවකාශ වශයෙන් බලනවා. මෙහෙම වුණාම පින්නතුනේ දත් පිළිබඳව ලොකු ප්‍රතිකූලයක් ඇති වෙනවා. දේශයක් නෙමෙයි මේක අවබෝධයක්. ඔය විදිහට පින්නතුනේ මේ කුණප කොටස් 32 දිහා අපි නුවණින් විමසුවොත් ධම්මවිචේ සම්පොච්චංකය කොහොම සිහියෙන් විමසුවොත් පින්නතුනේ අපට රාගය කියන එකටපත් වෙන්නේ නැද්ද? ඒකාන්තයෙන්ම රාගය යටපත් වෙලා යනවා. ඊළඟට පින්නතුනේ දැන් මේක අපි කිව්ව සවිඥානික වශයෙන් මේක අවිඥානික වශයෙන් මේක පුරුදු කරන්න පුළුවන්. ඒකේ දස අසුබය. අර දෙමිලාගේ ශරීරය ඊළඟට මහත් පිච්ච ශරීරය, උදස් ගලන ශරීරය, සත්තු කට ගහපු ශරීරය, අත කෑලි එහෙම මේ ගිල්ල තියෙන ශරීරය, දෙකට කැඩිච්ච ශරීරය මේ වගේ මූර්ත ශරීරයේ එක එක වර්ගීකරණය කරලා දවස් 10ට ඒක අපි කමතහන් අරමුණු හැටියට ගන්නවා. ඒත් එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ සෙයින් වික්ෂන් වහන්සේලා පුරුදු කරපු අසුබයක්. විසුද්ධි මාර්ගයෙන් සඳහන් වෙනවා. මේ අසුබ භාවනාව බොහෝ සෙයින් වඩලා තියෙනවා. ඒකට හේතුව අද කාලේ ටිකක් මූර්ත ශරීරයක් දිහා බලාගෙන මේ කරන අසුබ භාවනාව කරන්න අවස්ථාව අඩුයි. මොකද බුදුරජාණන් වහන්සේගේ කාලේ පැරණි කාලේ කෙනෙක් මරුණාම ඕන තරම් කැලෑ තියෙනවා සත්තුන්ට කන්න ඕයි කැලේට ගිහින් දානවා. ඉතින් භික්ෂුන් වහන්සේ නමක් ඔතනින් පින්නපාති වදින ඕන දකින්න අලුතින් ගෙනාපු මලමුලිය. උන්වහන්සේ ඔතෙන්ට වෙලා භාවනා කරන එක දිහා බලාගෙන. ඒ භාවනාව කරන විදිය සෝසානිකාංගේ නාංගවල ඒක පුරණ ආකාරයේ වඩන ආකාරයේ පවා ඉතාම ක්‍රමවත්ව දේශනා කරලා තියෙනවා. ඉතින් මම මේ කාරණා කියන්න යන්නේ නැහැ. නමුත් මම කෙටියෙන් මතක් කරන්න යන්නේ මේ මූර්ත ශරීරයක් දිහා බලාගෙන කරන භාවනාව. ඉතින් අද කාලේ අපිට මේකට කරන්න අවස්ථාව නැති වුණත් මේ දස අසුබවල අන්තිම ඒ අට්ටික සංඥාව අතසකිල්ල අරමුණු කරගෙන අපිට මේ භාවනාව කරන්න පුළුවන්. දැන් බලන්න අපේ මේ ශරීරය අන්තිමට ඉතුරු වෙන්නේ සොහොන් කොට වගේ තියෙන ඇටසැකිල්ලනේ. ඒකත් හැමදාටම නෙමෙයි. ටික දවසක් හරි පවතින මේ ඇටසැකිල්ල. එහෙමනම් මේ ඇටසැකිල්ල අරමුණු කරගෙන අපිට මේ අසුබේ පුරුදු කරන්න පුළුවන්. දැන් මේ පින්නුතලා දැකලා ඇති ඉස්සර පැරණි ආරණ්‍යවල ඇටසැකිල්ලක් තියෙනවා. ඒ ඇටසැකිල්ල තියෙන්නේ පින්නතුනේ මෙන්න මේ විදිහට අට්ඨික සංඥාව පුරුදු කරන්න. ඉතින් අපිට සාමාන්‍ය කෙනෙකුට පින්තූරයක් අරගෙන අඩ දෙකක විතර බිත්තිය අලවගෙන නැත්තම් තමන් ඉන්න තැන තමන්ට භාවනාවට වාඩි වෙන තැන එක තියාගෙන හැබැයි වෙහසක් නැතුව තමන්ට හොඳට බොහොම පහසුවෙන් ඒ කායාරූපේ පේන්න ඕන. ඒක දිහා බලාගෙන අපට මේ අට්ටික සංඥා වඩන්න පුළුවන්. ඒක දිහා බලාගෙන අට්ටික සංඥා වඩන්න පුළුවන්. කොහොමද මේක වඩන්නේ? අනිත් භාවනා නම් අපි අට්ටික පියා ගන්නවනේ. මේ භාවනාව කරන්නේ අට්ටික අරගෙන. අර යටසැකිල්ල දිහා බලාගෙන අට්ටි අට්ටි අට්ටි අට්ටි කියලා භාවනා කරනවා. කටින් මොමුණක් නැහැ හිතින් හිතනවා. කාලයක් ඕක කරනවා කෙනෙකුගේ ඒ පුණ්‍ය ශක්තිය අනුව තමයි සමහරුන්ට ඉක්මනටම ඒ නිමිත්ත උග්ඝාන නිමිත්තක් හැටියට සිතේ පිහිටනවා. සමහරුතින් කාලයක් ඒ නිමිත්ත දිහා බලාගෙන අත්ති අත්ති අත්ති අත්ති කියලා හිතින් හිතනවා. එහෙම හිතින් භාවනා කරලා කාලයක් ගිහිල්ලා බලන අත් දෙක පියාගෙන සිතේ භාවනා නිමිත්ත පිහිටලා තියෙනවා කියලා. එහෙම පිහිටලා තියෙනවා ඒකට කියන්නේ උග්ඝාන නිමිත්ත කියලා. එහෙම පිටලා තියෙනවා නම් හරියට රෙස්ටේ කොපියක් වගේ හිත ඇතුලේ අර ඇටසැකිල්ල පේනවා නම් අපිට එතරම් නැගිටලා ගිහිල්ලා වුණත් වෙන තැනක වුණත් භාවනා කරන්න පුළුවන් හිතේ ඇඳිලා තියෙන ඇටසැකිල්ල බලාගෙන ඒක දිහා බලාගෙන අත්ති අත්ති අත්ති අත්ති කියලා භාවනා කරන්න පුළුවන් ඉතින් භාවනා කරනකොට පින්නතුනේ දැන් අපිට ඕන තැනක දැන් අර පින්තූර තියෙන තැන විතරක් නෙවෙයි යන යන ඕන තැනක ගිහිල්ලා අත්ති අත්ති අත්ති කියන සංඥාව කමතහනෝ තේින් අරගෙන ඒක වඩනවා. ඒකම දිනු කරනකොට කාලයක් යනකොට මේ කාලයක් කියනකොට එකක් මතක තියාගන්න එක එක කෙනාට පිනේ හැටියට තමයි සමහරුන්ට මේක දවසින් දෙකකින් වෙන්නත් පුළුවන් සතියෙන් දෙකකින් වෙන්නත් පුළුවන් මාසෙන් දෙකකින් අවුරුද්දකින් වෙන්නත් පුළුවන් එකේ එහෙම පුරුදු කරනකොට ඔන්න ආලෝකයක් ඇති වෙනවා. ඒ කියන්නේ ප්‍රතිභාව නිමිත්ත. දැන් අර ස්ත්‍රී කෝපියක් වගේ නැරසකිලි පෙවුනේ දැන් ටිකක් ආලෝකමත්ව පේනවා. ආලෝක තීරයකින් පේනවා වගේ සුදු පාටට ඇටසැකිල්ල හොඳට පේනවා. හිතට. ඒකත් අර ඒ පෙනෙන දේ ගැන හිත යොමු කරන්නේ අර මූලික කර්මස්ථානයේතම හිත දාගෙන අත්ති අත්ති අත්ති අත්ති කියන සංඥාව තුළම ජීවත් වෙනවා. ඒකම මෙනෙහි කරනවා නුවණින්. පිළිතුර මේ භාවනාව බොහෝම සිහියෙන් දියුණු කරනකොට ඔන්න පඨම ධ්‍යාන අර්පණා සත්‍ය දාපත් වෙලා ඊළඟට පඨම ධ්‍යානේ ලං කරගන්න පුළුවන්. ඉතින් ඒ තම දියුණු කරන ဒုတိ ය, තතිය, චතුත්ථ ධ්‍යාන මේ අට්ටික භාවනාව පාදක කරගෙන එයාට දියුණු කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ ධ්‍යාන මත පිළිටලා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකින්ට අවස්ථාව තියෙනවා. මෙන්න මේ විදිහට මේ අසුභ භාවනාව පුරුදු කරන්න පුළුවන්. එහෙමනම් නිවන් දකින්නට රාගය නැති කරගන්නට මේ බැඳීම් ගලවන්නට තියෙන උසස්ම භාවනාවක් තමයි මේ පටික්කුල මනසිකාරය නැත්තම් අසුබ භාවනාව. ඔන්න එහෙමනම් රාගය නැතිකරන්න අපි අසුබය පුරුදු කරනවා. ඊළඟට ඊළඟට අපිට තියෙන ගැටලුව තමයි ද්වේෂය, ව්‍යාපාදේ. අපිට තරහක් තියෙනවනේ. තරහා නැතිකරන්න පින්නතුනේ මොකද්ද කරන්න ඕන? තරහා නැතිකරන්න ව්‍යාපාදේ නැතිකරන්න මොකද්ද කරන්න ඕන? අපි මෛත්‍රිය ප්‍රගුණ කරන්න ඕනේ. ව්‍යාපාදය කියලා කියන්නේ ව්‍යාපද්ධති විනස්සතිතියේ තියෙන චිත්තම්. යමක් හේතු කරගෙන සිත විකෘතියට විනාශයට පත් වෙනවා නම් ඒකට තමයි ව්‍යාපාදය කියලා කියන්නේ. ගැටෙන අරමුණක් හම්බුනහම අනුවණින් මෙනෙහි කිරීම නිසා තමයි මේ ව්‍යාපාදය ඇති වෙන්නේ. රාගය ඇති වෙන්නේ සුබ අරමුණේ අයෝනිසෝ මනස්කාරය. එතකොට ද්වේෂය ඇති වෙන්නේ ගැටෙන අරමුණේ අයෝනිසෝ මනස්කාරය. දෙකටම උපකාර වෙලා තියෙන්නේ අයෝනිසෝ මනසිකාරය. අනුවණින් මෙනෙහි කිරීම. එහෙමනම් මෙන්න මේ ව්‍යාපාදය නැතිකරන්න එතකොට අපි මොකද්ද කරන්නේ? මෛත්‍රිය හොඳට ප්‍රගුණ කරනවා. පින්නතුනි මේ මෛත්‍රී භාවනාව පින්නතුල මේ පිළිබඳව නම් හොඳට දන්නවා. මම ඒ නිසා වැඩිය කරුණු කියන්න යන්නේ නැහැ මෛත්‍රිය ගැන. ඉතින් මෛත්‍රිය පින්නතුනේ කාය කර්ම වශයෙන් කරන්න පුළුවන්, වාක් කර්ම වශයෙන් කරන්න පුළුවන්, මනෝ කර්ම වශයෙන් කරන්න පුළුවන්. ඉතින් මේ ద్వාරත්‍රයෙන්ම මෙත් වඩන්න පුළුවන්. මෛත්‍රී කරන්න පුළුවන්. එතකොට දැන් අපි භාවනාවක් වශයෙන් ගත්තාම මෛත්‍රී භාවනාව අපට කෙනෙක් අරමුණු කරගෙන ඊළඟට සතුරා මිතුරා මේ ආදි වශයෙන් අපිට මේ මෛත්‍රිය වඩන්න පුළුවන්. ඒස මෛත්‍රී වඩනකොට මේකත් විශේෂයෙන් කියන්න ඕනේ මම මේක කියලා තියෙනවා. මෛත්‍රී කර්මස්ථානයේදී පින්නතුනි අපි අර බොහෝ දෙනා මෛත්‍රී වඩන විදිහට මම දුක් වෙමි, නිරෝගී වෙමි, සුවපත් වෙමි, වෛර නොවෙමි, තරහ නොවෙමි, නිදුක් වෙමි, නිරෝගී වෙමි මේ විදිහට ගොඩාක් වාක්‍ය හිතනවා. ඒකට ඒ අය හිතන්නේ මෛත්‍රිය හොඳට වැඩෙන්නේ එහෙම කරොත් කියලා. නමුත් එහෙම නෙවෙයි. කර්මස්ථානවල ස්වභාවයක් තමයි කර්මස්ථානයේ පුංචි වෙන තරමට තමයි කර්මස්ථානයේ වැල්වටාරමක් නොවන තරමට තමයි ප්‍රතිඵල වහ වහාම අපට ලැබෙන්නේ. දැන් බලන්න හැම කර්මස්ථානයකම පින්නතුලි ඒ භාවනා අරමුණ හරිසියුම්. දැන් අරූපාවචර බ්‍රහ්ම ලෝකවල බලන්න මේ අහස අනන්තයි කියලා ආකාසානන්ත ආයතන බ්‍රහ්ම ලෝකයට යන හිත පුරුදු කරලා. ඒ වගේම දැන් ආනාපාන සතිය බලන මහා පුරුෂ භාවනාවේ හුස්ම රැල්ලට සිහිය දා ගැනීම. අන්න ඒ වගේ හැම භාවනාවකම ආරම්භන පුංචි ප්‍රතිඵල හැබැයි හරි විශාලයි. එහෙනම් මෛත්‍රී භාවනාවෙත් පින්නතුළු මම සුවපත් වෙමි. සුවපත් වෙමි කියන ඒ වාක්‍ය තිබුණොත් ඇති. ඒ වචනේ තිබුණොත් ඇති. මොකද වැල්වට ආරමක් වුණොත් මෛත්‍රිය හොඳට වැඩෙන්නේ එහෙනම් මම සූපත් වෙමි. මම කියන එකත් අමතක කරනවා. Tamanට කියන එක දැනෙනවා. සූපත් වෙමි, සූපත් වෙමි, සූපත් වෙමි, සූපත් වෙමි. අන් අයටත් සේම සූපත් වේවා. ඒක එක අරමුණු කරන අයට සූපත් වේවා, සූපත් වේවා. ඒ වචනේ ඇති. මෙන්න මේ විදිහට මෙත් වඩන්න ඕනේ. මේ මෙත්තදීම තුලින් ව්‍යාපාදේ නැති කර ගන්න පුළුවන්. ගැටීම. එහෙනම් ගැටීම ගලවන්න මෛත්‍රිය හොඳට ප්‍රගුණ කරන්න ඕන. ඉතින් මේකට ඉවසීම සාන්තිය අත්‍යවශ්‍යයි. ඒක හොඳට තේරුම් ගන්න කන්ති පරමන් තපෝ කියලා කිව්වේ ඒකයි. ලෝකයේ තියෙන උතුම්ම තපස උතුම්ම සීලය තමයි නිවසීම. කන්ති හියෝන විජ්ජති. ඉවසීමට වැඩි තරම්ම යහපතක් නැහැ. කන්ති බලං බලානිකං ලෝකයේ තියෙන ලොකුම බලයනේ තමයි ඉවසීම. එහෙනම් මේ ඉවසීම මෛත්‍රිය ප්‍රගුණ කරනකොට පින්නතුණි අපට ඒකාන්තයෙන්ම මේ ගැටීම ගලවන්නට අවස්ථාව ලැබෙනවා. එතකොට බලන්න අපි මේ මෛත්‍රී භාවනාවත් අපි සාමාන්‍යයෙන් බොහෝ දෙනා මම දන්න මෛත්‍රී භාවනාව විතර ගණන් ගන්නෑ. මෛත්‍රී භාවනාව ලොකු දෙයක් ලොකු දෙයක් ලොකු කාර්යභාරයක් කරන භාවනාවක් හැටියට කෙනෙක් නොසිතන්නට පුළුවන්. හැබැයි මෛත්‍රී භාවනාව වැඩිම තුළින් තමයි ගැටීම සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ. ඊළඟට පින්නතුනි තුන්වෙනි අවස්ථාව තමයි ආනාපාන සති භාවයේ තබ්බා විතක්ක සමුච්ඡේදාය. ආනාපාන සතිය ප්‍රගුණ කරන්න කියලා මොකටද? විතර්ක නැති කරන්න. අපිට තියෙන්නේ වඳුරු මනසක්. වඳුරාගේ ස්වභාවය බලන්න. වඳුරට නිකන් ඉන්නම බෑනේ. වඳුර හෙට යනවා, මෙහෙට පයින්නවා, ආයෙනවා. ළඟ ඉන්නවා නම් තව සතෙක් ඌ අදිනවා, ඌට ඇඟිල්ලෙන් අයනවා, ඌගේ කොණ්ඩේ කහනවා. මොන මොනවා හරි දෙයක් කරනවා. ඒ වඳුරාගේ ස්වභාවය. ත්‍රිලවාගේ ස්වභාවය. අන්න ඒ වගේ අපට තියෙන්නේ එහෙත් මෙහෙත් පයින් හිතක්. මේ එහාට මෙහාට වැනෙන පන්න හිතක් තියාගෙන අපිට යථාර්ථය දිනු කරන්න බෑ. එහෙනම් සිහිය මත සිහිය මත පිටලා සමාධිය දිනු කරමින් ඒකාන්තයෙන්ම අපි ඒකාග්‍රතාවයකට එන්න ඕන. ඉතින් ඒ සඳහා පින්නතොනි සුදුසුම භාවනාව තමයි ආනාපානසති භාවනාව. සමත වශයෙන් උත්තරන්න පුළුවන්, වස්සනා වශයෙන් උත්තරන්න පුළුවන්. එහෙමනම් මේ සමත වශයෙන් මේ දිනු කරන ආනාපාන සතිය තුළින් තමයි විතර්ක නැති කරන්න අවස්ථාව ලැබෙන්නේ. දැන් බලන්න ආනාපාන සතිය ගැන කියනකොට මේක විශේෂිත වූ භාවනාවක්. අනෙක් කර්මස්ථාන සියල්ලම වාගේ ඕනම ඉරියව්වකින් ඒවා කරන්න පුළුවන්. දැන් මෛත්‍රී වඩනකොට තින් ඇවිදවිදු මෛත්‍රී කරන්න බෑද පුළුවන් නේ. වාඩි වෙලක් පුළුවන්, දාගන්නත් පුළුවන් ඕනම ඉරියව්වක පින්නතුනේ මෛත්‍රී වඩන්න පුළුවන්. මරණ සතිය වුණත් එහෙමයි. බුද්ධාංශතිය වුණත් එහෙමයි ඕනම ඉරියව්වක වඩන්න පුළුවන්. හැබැයි ආනාපාන සතියට පමණක් භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනම පූර්ව කෘත්‍යයක් දේශනා කරලා තියෙනවා. උන්වහන්සේ වදාारणෝ මේ කර්මස්ථානයේ දිනු කරන යෝගාවචරයන් වහන්සේ නිසීදති පල්ලංකම් ආපිතෝ අනවාඩි වෙලාම තමයි මේ ආනාපාන සතිය ප්‍රගුණ කරන්න තියෙන්නේ. එහෙම නැතුව දැන් අර තිත්තං කරන්නේ සින්නෝවා සයානෝවා ඔහොමනේ කරණිමිති සූත්‍රය සඳහන් වන්නේ. මෛත්‍රී වඩනකොට ඕන ඉරියව්වක පුළුවන් ඉඳගෙන වාඩි වෙලා නිදාගෙන ඕන විදිහකට. නමුත් ආනාපාන සතිය එහෙම කරන්න බෑ. ඒකට වාඩි වෙන්න ඕන. හොඳට පණකක් බැඳගෙන උඩුකය කෙලින් තියාගන්න. උදුම් කායම් පනිදාය. අන්න හොඳට කය ඉර්ධුව තබා ගන්න ඕන. කය ඉර්ධුව තබාගෙන තමයි මේ භාවනාව කරන්නේ. එතකොට කය ඉර්ධුව තබාගෙන පින්නතුනේ හොඳට කොන්ද කෙලින් කරගෙන හුස්ම රැල්ලට හිත දානවා. එතකොට හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා, හෙලනකොට හුස්ම හෙලනවා කියලා බොහෝම සිහියෙන් හුස්ම ගැනීම තුළ අපේ සිත ඒකාග්‍රතාවයකට ගේන්න පුළුවන්. ඒකාග්‍රතාවයකට ඒකාන්තයෙන්ම සිත ගේන්න පුළුවන්. එහෙමනම් පින්නතුනි මේ ආනාපාන සතිය මේකදී වඩන ආකාරය බොහෝම දීර්ඝ විස්තරයක් තියෙනවා. නමුත් ඒවා කරන්න වෙලාවක් නෙවෙයි. මේ කර්මස්ථානය තමයි කෙටියෙන් සරිකෝ සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති. සිහියෙන් මොහොස්ම ගන්නවා සිහියෙන් මොහොස්ම හෙලනවා. ඉතින් අපි ඉපදිච්ච දවසේ ඉඳලා ඇදුම රෝගීන් වාගේ හුස්ම ගන්නවා හෙලනවා. හැබැයි අපි හුස්ම ගත්තද හෙළුවද කියලාවත් අපි දන්නේ නැහැ. ඒකනේ බොහෝ අය කියන්නේ භාවනා කරන්නද කියලා අහපම් හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ කියනවා. ඒ හුස්ම ගන්න වෙලාවක් හදා ගැනීම තමයි එතකොට භාවනාව කියලා කියන්නේ. එහෙමනම් හිතේ විතරක අනුකරනද පින්නතුන තියෙන හොඳම භාවනාවක් තමයි මොකද්ද? හොඳම භාවනාව තමයි ආනාපාන සතිය ප්‍රගුණ කිරීම. ඊළඟට පින්නතුනි අනිච්ච සංඥා භාවයේ තබ්බා අස්මිමාන සමුග්ගතාය අන්න අස්මිමානේ මම කියන මේ හැඟීම පංච පාදාන ස්කන්ධර අපි දාගෙන දෙන බොරු නමක් මම කියලා මෙන්න මේ අභිමානය මේ මම කියන එක මම කියන සංඥාව නැතිකරන්න අපි පුරුදු කරන්න ඕනේ මොකද්ද? අනිත්‍ය සංඥාවමයි ප්‍රගුණ කරන්න ඕනේ. අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනකොට පින්නතුනේ ආත්ම සංඥාව සක්කාය දිට්ඨිය ඒකාන්තයෙන්ම ගැලවිලා යනවා. එතකොට දැන් බලන්න මේ අනිත්‍ය සංඥාව තරම් ප්‍රබල භාවනාවක් ඇත්තටම නෑ නේද? බුදුරජාණන් වහන්සේ නොයේ පින්කම් වල විපාක වාර දේශනා කරලා අන්තිමට උන්වහන්සේ දේශනා කරන්නේ සියලු පින්කම් වලට වඩා ඒක අසුර සනග්ගහන මොහොත. අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනවා නම් ඒක තමයි මේ ශාසනය තුළ කරන ලොකුම පින්කම. එහෙනම් බලන්න අපේ දෛනික ජීවිතයේදී අපි මේ අවස්ථාව ඒ අනිත්‍ය සංඥාවට දීලා තියනවද කියලා අපි කල්පනා කරලා බලන්න ඕන. එහෙමනම් පින්නතොනි අනිත්‍ය සංඥාව විශේෂයෙන් මේ පංචස්කන්ධය මුල් කරගෙන මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධය මුල් කරගෙන අපි ඒකාන්තයෙන්ම මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කිරීම තුළ අපිට ඒකාන්තයෙන් සැනසෙල්ල හදාගන්න පුළුවන් ආත්ම සංඥාව ගලවන්න පුළුවන්. ඒතර මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ක්ලේශ ධර්ම පහක් එක විතරම ගැලවිලා යනවා. මොනවද ඒ ගැලවිලා යන්නේ? සාමාන්‍ය අනිත් අනිත් කර්මස්ථාන වලින් එක කර්මස්ථානයකින් ලැබෙන ප්‍රතිඵලය එකක් වෙන්න පුළුවන්. දැන් අසුබේ වඩනකොට රාගය නැති වෙනවා. මෛත්‍රී වඩනකොට ද්වේෂය නැති වෙනවා. නමුත් අනිත්‍ය සංඥාව වඩනකොට පින්නතුනි කාම රාගය නැති වෙනවා. රූප රාගය නැති වෙනවා, භව රාගය නැති වෙනවා. ඊළඟට අස්මිමාන්නේ කියන මේ මාන්නේ නැති වෙලා යනවා. ඊළඟට අවිද්‍යාව නැති වෙලා යනවා. එතකොට බලන්න අනිත්‍ය සංඥාව වඩනවා කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. ඉතින් මේ අනිත්‍ය සංඥාව යමෙක් මේ පංච පාදානස්කන්ධයේ මුල් කරගෙන අනිත්‍ය සංඥාම ප්‍රගුණ කරනවා නම් යාට ඒකාන්තයෙන්ම සෞඛ්‍ය ලිසුනසා මහා රහත් භාවයට පත් වෙන්න පුළුවන්. එතකොට බලන්න මේ දේශනාව පින්නතුනේ වැඩි ලොකු දිග දීර්ඝ දේශනාවක් නෙවෙයි නමුත් බුදුරජාණන් වහන්සේ සංක්ෂේපයෙන් චතුසත්‍ය අවබෝධ කරගන්න කෙනෙකුට කරන්න ඕන ආකාරය ඉතාම සරලව දේශනා කරපු අවස්ථාවක් තමයි මේ අවස්ථාව. මොකක්ද මේ අවස්ථාව නැවත සලකා බැලුවොත් අපි මේ වගේ දුක්බර ජීවිතයක් නැත්තම් බොහොම වෙහෙසකාරී ජීවිතයක් ගත කරන කෙනෙක් නම් අපි ඉස්සෙල්ලාම යථාර්ථය දකින්නත් අපි කැමති නම් ධර්මයේ ජීවිතයට ගලප ගන්න ආස නම් හොඳ කල්යාණ මිත්‍රයන් සොයාගෙන සීලවන්තකම හදාගන්න ඕන. සිල්වත්කම නැතුව කිසිසේත්ම ධර්ම ඉස්සරහට යන්න බෑ. ඊළඟට පින්නතුනි ඔය නොයේ කතා වලින් අවිලා දර්ශක කතාවන්ත පුරුදු කරන වීඩියෝ පුරුදු කරගෙන ප්‍රඥාව දිනු කරගෙන අපි ඉස්සරහට යන්න ඕනේ. ඒ ඉස්සරහට යනකොට උන අපර ලැබෙන රාගය කියන එක හම්බ වෙනවා. රාගය නැති කරන්න අසුබය පුරුදු කරනවා. ඊළඟට ද්වේෂය නැති කරන්න මෛත්‍රිය ප්‍රගුණ කරනවා. ආනාපාන සතිය පුරුදු කරනවා විතර්ක නැති කරන්න. අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනවා ආත්ම සංඥාව ගලවන්න. මම කියන හැඟීම ගලවන්න අපි අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනවා. එහෙමනම් පින්නතුණී මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කිරීම සෞකලසුන්න සා මහා රහත් භාවයටපත් වෙන්නට ගොඩාක් උපකාර වෙනවා. එහෙමනම් පින්වත් හැම දිනාටම මේ යථාර්ථය දකින්නට නිවන සාක්ෂාත් කරගන්නට මේ දේශනාවත් අත්ලක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති